අපාපකංකේ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා යස්ස කස්සති මහානාම දීවරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං තස්ස යෝහි පායං කායෝ රූපී චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්ධාංසන ධම්මෝ තං ඉදේව කාකාවා කාදන්දී ගිජ්ජාවා කහදන්ති කුලලාවා කහදන්ති සුපානාවා කහදන්ති සිගාලාවා කහදන්ති විවිධාවා පානක ජාතානි කහදන්ති යංච කස්ස චිත්තං දීව රත්තං සද්ධා පරිභාවිතං සීල පරිභාවිතං සුත පරිභාවිතං ඡාග පරිභාවිතං පඤ්ඤා පරිභාවිතං තං උද්ධංගාමි හෝති විශේෂගාමීති ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි සරකානි වර්ගයේහි සඳහන් මහා නාම සූත්‍රයේ වදාළ පාඨයක් ප්‍රකාශිත වුණේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ මහානාම කියන ශාක්‍යතුමා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා අහපු ප්‍රශ්නයකට ලබා දුන්නු පිළිතුරක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රකාශයේ වදාළේ. අතින් මේ මහානාම ශාක්‍යතුමා ධර්මය අවබෝධ කරපු කෙනෙක් නිසා මෙලොව ගැන පමණක් හිතුවේ නැහැ පරලොව ගැනත් කල්පනා කළා. ඉතින් දැන් මේ පින්වතුන්ලත් එහෙමයි තුනුරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට මෙලොව ගැන පමණක් නොවේ පරලොව ගැනත් හිතනවා. අන්න ඒක නිසා තමයි කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව දාන සීල භාවනා ධර්මාශ්‍රවණ ධර්ම සාකච්ඡා ආදී විවිධාකාර පින්කම් වල යෙදෙන්නේ. පරලොව ගැන කල්පනා කරලා තමන්ගේ පරලොව යහපත සඳහාත් කුසල ධර්මයන් දියුණු කරගත යුතුයි කියන අදහසින් ඒ වගේම සංසාරික දුකෙන් නිදහස් වීම සඳහා බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත යුතුයි කියන අදහසින් ඉතින් මේ මහා නාම සාකිතුමා දවසක් නිග්‍රෝධාරාමයට ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගෙන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. දැන් කියනවා ඉදම් භාන්තේ කපිලවතු ඉද්ධාංචේව පිහිතාංච බාහුජාඤ්ඤාංච. ස්වාමීනි මේ කපිලවස්තු නුවර කියලා කියන්නේ ප්‍රධාන නගරයක්, සමෘද්ධිමත් නගරයක්. බොහෝ ජනයා වාසය කරන නගරයක්. ඒ වගේම අගනුවරක් වෙච්චාම කියන්නේ ශාක්‍ය රටේ අගනුවරනේ. ඒක නිසා ඊතර මිනිස්සුયો ගැවසෙනවා, එහාට මෙහාට යනවා. ඊළඟට ඉතින් එහෙම කලබලකාරී නගරයක් මේ කපිලවස්තු නගරය. ඉතින් මේ කපිලවස්තු නගරයේට මද දුරකින් තියෙන මේ නිග්‍රෝධාරාමයට පැමිණිලා භාගිතුන් වහන්සේගෙන් බණ අහලා භාගිතුන් වහන්සේ වැසුරු කරලා ඒ වගේම මනෝභාවනීය කියලා කියන්නේ කුසල් සිද්ධියුණු කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ කවුරු හරි හිමත් ඇසුරු කරලා හවස් කාලේ මම කපිලවස්තු නුවරට පිවිසෙනවා. ඉතින් කපිලවස්තු නුවරට ඇතුල් වෙනකොට අර තිබිච්ච සංසුන් බව නැතුව යනවා. මොකද ඒකට හේතුව දැන් හිතන්නකෝ දැන් මෙතනින් බණ අහලා අදහවස යකල පැත්තට යනකොට පොළ. දැන් මහා කලබලයක් වාහනේ හෙන්න නවත්තල එහෙන් හරවනවා මෙහෙන් හරවනවා මිනිස්සු එහෙම හෙඳුවනවා. එතකොට අහපු බණ ටික මොකද ඔයලාට සිහි කරගන්න බැරුව යනනේ. ඉතින් අර කලබලයට මැදි වෙච්චාම එහාට පයින්නවද මෙහාට පයින්නවද කොහොමද වාහනේ හරවගන්නේ යනාදි වශයෙන් කියලා ඒ ගැන හිත යොදන්න වෙනවනේ. ඉතින් අන්න ඒ වගේ තත්වයක් තමයි මේ මහා නාම ශාක්‍යතුමාටත් ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ වැසුරු කරලා මේ වික්ෂුන් වහන්සේලා වැසුරු කරලා අර කලබලකාරී කපිලවස්තු නුවරට ඇතුළු වෙනකොට ඉතින් අර තුනුරුවන් පිළිබඳ සිහිය නැතුව යනවා. මේ තුමා සඳහන් කරන තස්සමයි හම්බාන්තේ තස්මින් සමයේ සායන සමයන් කපිලවත්තුම් පවිසන්තෝ හත්තිනාපි භන්තේන පිහත්තිනා සමාගච්ඡාමි භන්තේන පියස්සේන සමාගච්ඡාමි භන්තේන විරතේන සමාගච්ඡාමි භන්තේන පිසකටේන සමාගච්ඡාමි භන්තේන විරතේන සමාගච්ඡාමි කිවිතින් දැන් මෙතුමාට අර හවස් කාලේ නුවරට ඇතුළු වෙනකොට කලබලෙන් එහාට යන මෙහාට යන අලි ඇතුණුත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හස්තිසේනා හිටියනේ. ඉතින් ඔය වැඩපළවලට අලි ඇතුන් භාවිත කළම කරනවා. ඉතින් උන් එහාට මෙහාට ගෙනිනවා. උන් උන් කලබලයේ හැම හිඳුවනවා. ඊළඟට අලින් ඇතුන් විතරක් නෙමෙයි අශ්වයනොත් එහාට මෙහාට ගමන් කරනවා. ඊළඟට රත වාහනත් එහාට මෙහාට යනවා කරත්තත් එහාට මෙහාට යනවා අතින් ඒ වගේම මිනිස්සුයොත් නොයෙක් දේවල් වලට එහාට මෙහාට දුවනවා. ඔය අතරට මම ගියාම මට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සිහිය නැතු වෙලා යනවා. ඒ වගේම ධර්මයේ ගැන තියෙන සිහිය නැතු වෙලා යනවා. මහා සංඝරත්නයේ කෙරෙහි තියෙන සිහිය නැතු වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී හදිස්සියව යන්නේ අතරතුරේ එතන මොකක් හරි කලබලයක් නිසා මරණයටපත් වුණොත් රදේ ගැහැප්පිලා හරි අර කුලප්පු වෙච්ච ඇතුන් අසුන්ගෙන් මේ කලබලයක් වෙලා හෝ මරණයටපත් වුනොත් එහෙම තුනුරුවන් සිහි කරගන්න බැරි වෙලාවට මරණයටපත් වුනොත් එහෙම මට මොකද වෙන්නේ මරණින් මත්තේ කොහෙද ගිහින් උපදින්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා ඒකත් හරි වටින ප්‍රශ්නයක් නේ මහා පාරයන් එනකොට හදිස්සිය මළොත් මොකද වෙන්නේ කියලා ලියනතුරක් හෝ වෙනත් අනතුරක් කලබලයක් නිසා තුනුරුවන් සිහි කරගෙන නොඉන්න වෙලාවක් නම් මොකද වෙන්නේ කියලා අහපු එකයි ප්‍රශ්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී ලබා දුන්න පිළිතුර තමයි මා භායි මහා නාම මා භායි මහා නාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම භය වෙන්න එපා මහා නාම භය වෙන්න එපා අපකංකේ මරණම් භවිෂ්‍යති අපාපකංකේ මරණම් භවිෂ්‍යති අපාපිකා කාලගිරියා මහා නාම ඔබගේ මරණේ ලාමක මරණයක් වෙන්නේ නැහැ ඒ වගේම ලාමක කලුරිය කිරීමක් වෙන්නේ නැහැ. යස කස්සචි මහා නාම දීඝරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං තස්ස යෝහිපායං කායෝ නාන. එතකොට කියනවා මහා නාම යම් කිසි කෙනෙක් බොහෝ කාලයක් තිස්සේ හිතේ ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරානම් සීලේ පුරුදු පුහුණු කරානම් ඒ වගේම ධර්මයේ පිළිබඳ ශ්‍රුතය පුරුදු පුහුණු කරානම් ත්‍යාගශීලී බව පුරුදු පුහුණු කළානම් ප්‍රඥාව පුරුදු පුහුණු කළානම් අන්න එහෙම කෙනාගේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මව්පියන් නිසා හටගත්ත ඊළඟට ඉතින් මේ බත් ආදී ආහාර වලින් යැපෙන නාල කරලා පිරිසිදු කරලා පවත්වා ගන්න මේ ශරීරය මරණයෙන් පස්සේ කාකෝ කාලා දාන්න පුළුවන් යෙදුලිහිණින් වෙනත් සතුන් කාලා දාන්න පුළුවන්. ඒ වුණත් අර දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්තව පුරුදු පුහුණු කරපු සිත විශේෂගාමී වෙනවා. ඒක පහළට යන්නේ ඉහළට ගමන් කරනවා කියලා භාගතුන් වහන්සේ වදාළා. භාග්‍යතුන් වහන්සේකට උපමාවකුත් දේශනා කරනවා සේයථාපි මහානාම බලවා පුරිසෝ සප්පි කුම්භං වා තේල කුම්භං වා ගම්භීරං උදකරහදං ඕගාහෙත්වා භින්දේය. ඉතින් මිනිස්සෙක් ශක්තිමත් මිනිස්සෙක් මොකද කරන්නේ? එළඟි තෙල් හෝ තල තෙල් හෝ පුරවාගත්තු කලයක් ගංගක ජලාශයක ගිල්ලවලා ඒක අර වතුර ඇතුලේ බිඳලා දානවා. හරි. එතකොට මොකද වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. මොකද වෙන්නේ එතකොට? ගිතෙල් කාලයක් ගිහිල්ලා වතුරේ ඔව්. අන්න හරි. තෙල් ටික ඉහළට යනවා. වලං කටු ටික පහළට යනවා. අන්න හරි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔන්න ඕකයි වෙන්නේ. තෙල් ටික උඩට එනවා. වලං කටු ටික පල්ලෙහාට යනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් බොහෝ කාලයක් මුළුල්ලෙහි තමන්ගේ සිත සීලයෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ත්‍යාගශීලී බවින් ප්‍රඥාවෙන් යුක්තව පුරුදු පුහුණු කළා නම් වැඩුවා නම් අන්න එහෙම කෙනාගේ මරණින් පස්සේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මෞපියන් නිසා හටගත් ආහාර පාන ආදීන් යැපෙන මේ ශරීරය මෙහිම කාක්කෝ ආදී සතුන් කාලා දානවා නැත්නම් ඉතින් ඔබ ආදාහණය කරනවා භූම දාන කරනවා මොනවා හරි ඔකට කරන දෙයක් කරනවානේ ඒකට ඒක ඉතින් ඒ විදිහට අභාවයට යනවා නමුත් අර ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තව වඩපු සිත විශේෂගාමී වෙනවා ඒක පහළට යන්නේ ඉතින් උඩහට යනවා කියලා අදහස් කළේ ඒක යටටින් සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා කියන එකයි. දැන් මේක නිසා මහා නාම බය වෙන්න එපා බය වෙන්න එපා ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ පාපී මරණයක් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් අන්න ඒ කාරණේ බොහොම වැදගත් කාරණයක්. ඉතින් අන්න ඒක නිසා යම්කිසි කෙනෙක් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාව පුරුදු පුහුණු කළොත් සීලය පුරුදු පුහුණු කළොත් ත්‍යාගශීලී බව පුරුදු පුහුණු කළොත් ඒ වගේම ධර්මයේ පිළිබඳ භෞෂුත භාවයේ පුරුදු පුහුණු කළොත් ප්‍රඥාව පුරුදු පුහුණු කළොත් එහෙම කෙනාගේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ. පාපී මරණයක් වෙන්නේ නැහැ. ඉතින් මොනතරම් කලබලයක් මැද්දේ කලුරිය කළත් එයාට අවසාන මොහොතේ හෝ කුසල චෛත්‍යයක් ඉදිරිපත් වෙලා ඒ තැනත්තාට ඒක සුගතිගාමී වෙන්න හේතු වෙන්න පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ මහා නාම සාකිතුමා කියලා කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක්. අන්න ඒක නිසා කොහොම මැරුණත් සුගතිගාමි වෙනවයි කියන එක මහා නාම ශාක්‍යතුමාට ස්ථිර කාරණයක්. අතින් පු탁ඥයන්ට මොකද ඒකට හේතුව සෝතාපන්න ආර්යයන් වහන්සේට ගති නියතයි. නියත ගතිකාය. දුගතියකට යන්නේ නැහැ අනිවාර්යෙන් සුගතියකට යනවා. ඒ වගේම කාම ධාතුවේ නම් සත්වරකට වඩා උපදින්නෙත් නැහැ. අතින් නමුත් පු탁ඥයන්ට ගති අනියතයි. කියන්නේ ඒක හරියටම නිශ්චිත කරන්න බෑ. මේ චූලසෝතාපන්න යෝගාවචරයෙකුට වගේ හැරෙන්න අනික් අයට සුගතිගාමි වෙනවයි කියන ස්ථිර භාවයක් නැහැ. නමුත් ඉතින් මේක මේ සූත්‍රය අනුව අපට තේරුම් ගන්න පුළුවන් බොහෝ දුරට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කුසල ධර්මයන් දිනු කරපු කෙනෙකුට මරණින් මතු සුගතිගාමි වෙන්න පුළුවන් වෙනවා කියන එක මේ එද කියන්නේ බොහෝසෙන් සිද්ධ විය හැකි කාරණයක් කියන එක. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕන. මොකද්ද ශ්‍රද්ධා කියන්නේ? මොකද්ද ශ්‍රද්ධා කියන්නේ? ඈ? ඔව් සද්ධාතී තථාගතස්ස බෝධින් කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ගැන තියෙන බලවත් විශ්වාසය සිතේ තියෙන ප්‍රසාදය ඒ වගේම ධර්ම රත්නයේ කෙරෙහි තිබෙන බලවත් විශ්වාසය සිතේ ප්‍රසාදේ මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන බලවත් විශ්වාසයේ චිත්ත ප්‍රසාදයේ ඒක ශ්‍රද්ධාවයි. අනේ ශ්‍රද්ධාව හොඳට පුරුදු පුහුණු කරන්නට ඕන. එතකොට මේ ශ්‍රද්ධාව Tamanට සුගතිය ගෙන දෙන කාරණයක් වෙනවා. ඊළඟට සීලය. ගිහි පින්වතුන් හැටියට ඉති පන්සිල් පොහොය අට සිල් ආදී ආරක්ෂා කරනවා නම් අනේ සිල්වත් ශ්‍රාවකයාට ලැබෙන ආනිසංස අතර සඳහන් කරනවා සිල්වත් ශ්‍රාවකයා සිහි මුලාවටපත්ව කලුරිය කරන්නේ නැහැ. සිහි නොමුලාව කලුරිය කරනවා. ඊළඟට මරණින් මතු සුගතිගාමී වෙනවා කියන එකත් සිල්වත් ශ්‍රාවකයාට අපේක්ෂා කළ හැකි දෙයක්. දුස්සීල කෙනෙකුට ඒක අපේක්ෂා කරන්න බෑ. සිල්වත් ශ්‍රාවකයාට මරණින් මතු සුගතිගාමි වෙනවායි කියන එක අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ සංකාරුප්පත්ති සූත්‍රයේ ඒක විශේෂයෙන් සඳහන් කරනවා. ඉද්ධති භික්ඛවේ සීලවතෝ චේතෝ පනීදී විසුද්ධත්තා කියලා සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතියකට යන්න ප්‍රාර්ථනා කළොත් ඒක සීලේහි තියෙන පිරිසිදු බව නිසා ඉෂ්ට වෙන කාරණයක් කියලා. එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න හේතුවක් තියෙනවා. මොකද්ද? සීලයෙන් ඇති කරගත් පිරිසිදු බව. ඒක නිසා ඒ සූත්‍රෙහි සඳහන් කරනවා සිල්වත් කෙනෙක් මරණින් මතු මනුෂ්‍ය ලෝකයේ උසස් තැනක උපදින්න හෝ නැත්නම් චාතුම් මහරජගේ තාවතින්සේ යාමාදී අනෙක් දිව්‍ය ලෝකයක උපදින්න සිත පිහිටුවා ගත්තොත් ඒක සිද්ධ වෙනවා මොකද සීලේහි තියෙන විසුද්ධත්වයේ නිසා කියලා. ඒ වගේම ශ්‍රුතේ කියලා මෙතන අදහස් කරන්නේ ධර්මයේ පිළිබඳ ඇති කරගන්න බහුශ්‍රත භාවය. නිතර බණ දහම් මහලා හොඳට පුරුද්ද තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට නිතර ධර්මයේ සිහිපත් වෙනවානේ. මැරෙන්න ගියත් ඒක හදිසියේ වෙන්න ගියත් අනිත්‍යයි කියලා සිහි කරගන්න තරම් ශක්තියක් ඇති වෙන්න පුළුවන් නිතර බණ දහම් මහන කෙනෙකුට. අඩුම ගානේ මේ සූත්‍රය හරි මතක් වෙනවානේ. අන්න ඒකයි ශ්‍රුතේ වටිනාකම. එහෙම අනතුරක් හදිසිය වෙන්න ගියත් මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ මහා නාම සාකිතුමාටත් කියුවානේ මෙන්න මේ කුසල ධර්ම දිනු කරලා තියෙනවා නම් එයාගේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැත පාපී මරණයක් වෙන්නේ නැත කියලා කියලා. ඉතින් අන්න එතකොට Tamanට බලවත් ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් පහන් සිතක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් මට අනතුරක් කියන්නේ මේ පරලෝ වශයෙන් අනතුරක් වෙන්න කාරණයක් නැහැ. මමත් බොහෝ කාලයක් තිස්සේ මෙන්න මේ කියන විදිහේ කුසල ධර්මයන්, ගුණ ධර්මයන් දියුණු කරලා තියෙන නිසායි කියලා. ඉතින් අන්න ඒ වගේ ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ නිතර පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒකත් මරණින් මතු සුගතිගාමී වෙන්න හේතු වෙන කාරණයක් වෙනවා. ඊළඟට ත්‍යාගශීලී බව දානේ පරිත්‍යාගයේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒ ත්‍යාගශීලී බවත් මරණින් මතු සුගතිගාමී වෙන්න හේතු වෙන කාරණයක් වෙනවා ඊළඟට ප්‍රඥාව ප්‍රඥාව කියලා කිව්වහම කර්ම කර්මඵල ඇදහිීමේ ප්‍රඥාව හිටන් ළඟට තින් විදර්ශනා නුවණ ඊළඟට තමයි විදිහට ගන්න පුළුවන්නේ සමත භාවනා වර්ණ පින්තුන්ලාට නම් ඒ සමාධි භාවනාවේදී ඇති වෙන නුවණ ඊළඟට මාර්ගඵල පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ලෝකෝත්තර ප්‍රඥාව යනාදි වශයෙන් කර්ම කර්මඵල විශ්වාසයේ හිටන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම දක්වා විවිධාකාරයෙන් ප්‍රඥා විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒ කොයි ආකාරයෙන් නමුත් ප්‍රඥාව දියුණු කර ගන්නවා නම් අන්න ඒකත් මරණින් මතු සුගතිගාමි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකෙදී ඊටාම විශේෂයි මේ විදර්ශනා නුවණ ඇති කරගන්න මහන්සි ගන්නවා නම්. ඒ කියන්නේ තමන් නිරන්තරයෙන් මේ සංස්කාර පිළිබඳ කල්පනා කරනවා නුවණින් සිහි කරනවා ඉතින් මේ සංස්කාර කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් වෙනස් වෙන ස්වરૂපයෙන් යුක්ත දේ. හේතු නිසා හටගත් දේවල් මේවා Tamanට ඕන විදිහට පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා වහා බිඳී යන දේවල්, බිඳී යන්නම හැදිලා තියෙන දේවල්. මේවා දුකටයි අයිති Tamanගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා නිරන්තරයෙන් මේ විදර්ශනා නුවණ පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට අදිසියකදී අර වගේ අනතුරක් වෙලා මරණය සිද්ධ වෙන්න ගියත් එයාට ඉක්මනින් අර අනිත්‍ය සංඥාව හෝ දුක්ඛ සංඥාව හෝ අනාත්ම සංඥාව හෝ හිතේ ඉදිරිපත් වෙලා එනවා. ඉතින් අන්න ඒක ඊටාම වැදගත් මේ සියල්ලෙන්ම ඉතින් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය වැදගත් වෙන වාසේ මේ සියල්ල අතරින් ප්‍රඥාව දියුණු කරගෙන තිබුණොත් ඒක ඊටාම වැදගත් වෙන විශේෂයෙන් විදර්ශනා නුවණ. අන්න එහෙම අවස්ථාවකදී එතකොට යාට මේ කලබලයක් ඇති කරගන්න නැතුව හිත සමව පවත්වා ගන්න පුළුවන්. එනම් මේ සියලු සංස්කාර අනිත්‍යයි නෙමෙයි කියලා හිත පිහිටුවා ගන්න පුළුවන්. මොකද ඉතින් අර ගොඩාක් දෙනකොට වෙන්නේ දැන් ඔය මහා මගදී අනතුරක් වෙන්නේ ගියාම එකපාර ඇති ගැනීමක් ඇති වෙනවනේ. දැන් වාහනයක යනකොට හදිස්සිය එකපාර රියදුරා මේ රද බල විදිහට බ්‍රේක් පාරක් හරි ගැහුවොත් එහෙම කට්ටිය බය වෙලා ගැසෙනවනේ. එතකොට හැප්පෙන්න ගියොත් එහෙම කොච්චර ගැසිල්ලක් ඇති වෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේ. බ්‍රේක් පාරකට හිත ගැස්සෙන විදිය අනුවනේ. ඉතින් අන්න ඒක නිසා දැන් එහෙම අනතුරක් වෙතත් Tamanට මේ දර්ශනානුවන දිනු කරගෙන තියනවා නම් නිරන්තරයෙන් පුරුදු පුහුණු කරගත්තු කෙනෙකුට ඒ මොහොතේත් මේ සියලු දේ වහා වෙනස් වෙන සුළුයි මේවා දුකටයි තියෙනවා Tamanටයි දෙන්නේ නෙමෙයි කියලා සිහි නුවණ පිහිටුවා ගන්න පුළුවන් වෙයි. ඉතින් අන්න මේ විදිහට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කුසල ධර්ම දියුණු කරලා තියෙන කෙනෙකුට එයාගේ මරණින් මතු ජීවිතය ලාමක ජීවිතයක් වෙන්නේ නැහැ. මේ මරණය පාපී මරණයක්, ලාමක මරණයක් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. කියන්නේ ඒ අනුව තමයි බලන්න ඕන කෙනෙකුගේ මරණය හොඳ මරණයක් වෙන්නේ කොහොමද? නරක මරණයක් වෙන්නේ කොහොමද කියලා. දැන් සමහර කෙනෙක් හිතනවා කරදරයක් නැතුව එකපාර හුස්ම ගියොත් එහෙම ඒක හොඳ මරණයක් කියලා නේ. හිතනවා නිින්දේදී මරණයටපත් වුණොත් එහෙම වැඩි කලබලයක් නැතුව ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව මැරෙනොත් එහෙම අනේ කිසි කරදරයක් නැතුව මැරෙන්නේ කියලා කියනවා. ඉන් කෙනෙක් ලෙඩ දුක් හැදිලා බොහොම අමාරුවෙන් දුක් විඳලා දුක් විඳලා මැරෙනොත් එහෙම ඒක ටිකක් බොහොම කනගාටුදායක මරණයක් හැටියට සැලකනවා. ඉතින් දැන් කවුරු කෙනෙක් ශ්‍රද්ධා ශීලාදී ගුණධර්ම දියුණු කර නොගෙන හදිසියෙන් නිින්දෙදි මරණයටපත් වෙන්නත් පුළුවන්. මේ මිනිස්යා නිින්දෙදි කාටවත් නොදැනෙන්න කරදරයක් නැතුව මරණයටපත් වෙලා නිරේට නංගිය. ඒ මරණය හොඳ මරණයක් වෙනවා. ඒ මරණය හොඳ මරණයක් වෙන්නේ නැහැ. ඊළඟට මැරිලා ගියේ ත්‍රිසංගපායට නම් ඒකත් හොඳ මරණයක් වෙන්නේ නැහැ. මැරිලා ගියේ പ്രേතපායට නම් ඒකත් හොඳ මරණයක් වෙන්නේ නැහැ. දැන් දවසක් මෙහි පැමිණි විශේෂඥ වෛද්‍යවරියක් සඳහන් කළා ඒ වෛද්‍යතුමිය උපදේශයක් දීලා තියෙනවා තමන්ගේ ඥාති වෙන තවත් වෛද්‍යවරයෙකුට මේ මරණාසන්න වෙලාවට මොකද්ද මන්ද කිව්වා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න දෙයි කියලා උපදේශ දීලා තියෙනවා මොකද ඉන්ජෙක්ෂන් එකේ බලෙන් හිත කලබල වෙන එක අඩු වෙනවායි කියලා. හරි. දැන් ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න පුළුවන් තැනක මැරුණොත් නේ ඕක වෙන්නේ. දැන් යා හිතාගෙන ඉන්නේ මම එහෙම ඉතින් ඔය ධර්මයේ පිළිබඳ භාවනා කරනවාද බණ පොත්ක්වත් බලනවාද පොත් නම් කියවන එක බණ පොත් නම් එහෙම කියවල පුරුද්දක් නැtei කිව්ව. භාවනා කරන්නේ නැහැ කිව්ව. දැන් අර ඉන්ජෙක්ෂන් එකේ විශ්වාසයෙන් තමයි ඉන්නේ. <laughs> දැන් මේක මැරෙන වෙලාවට මේක ගහගත්තොත් හරි. කියන විශ්වාසය වෙනවන බලන්න මේ මොකද්ද කියන්නේ? වෛද්‍යතුමියක් වුණත් ප්‍රඥාවේ ධර්ම කියන්නේ ඔන්න ඕකයි. ඉතින් දෙයියනේ පොඩ්ඩක් හිතන්න එපා. ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න පුළුවන් තැන් වලද මම මැරෙන්නේ. සමහර නාන කාමරේ මැරෙන්නේ. ඉතින් එතකොට කවුද ඉන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ? නේ. ඉතින් හදිස්සිය පාරක තොටක මැරෙනවා කවුද ඉන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ? කිය කියාද මරණය සිද්ධ වෙන්නේ නේ. ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහගන්න බැරි වෙච්ච වෙලාවක මැරෙනොත් එහෙම මම මේ කල්පනා කළේ ඒ වෛද්‍යතුමියට කොහාටද යන්න සිද්ධ වෙන්නේ කියලා හිතලා. නේද? ඔන්නෝක තමයි මේ ධර්මයේ පැත්තෙන් හිතන්නේ නැතුව මේ බාහිර පැතිවලින් ජීවිතය ගැන හිතුවාම තියෙන අන්තරාය. ඉතින් ඔහොම අයට වෙන්නේත් ওই ඉන්ජෙක්ෂන් එක ගහගන්න බැරි තැන්වලම තමයි මැරෙන්නේ. තේරුණා. ඒක ධර්මතාවක්. මොකද ඒකට හේතුව හිතන්න ඕන ක්‍රමය අනුව නෙමෙයි හිතන්නේ. ආන්නේ ඒකයි තියෙන්නේ. අතින් අන්න ඒක නිසා තමයි භාගතුන් වහන්සේගේ මේ උපදේශය ඉතාම වැදගත් වෙන මෙන්න මේ ටික තමයි ගහ ගන්න ඕන ඉන්ජෙක්ෂන් එකකට ඒ ඉන්ජෙක්ෂන් එකේ ශ්‍රද්ධාව තියෙනවා නම් සීලය තියෙනවා නම් ශ්‍රුතේ තියෙනවා නම් ත්‍යාගයේ ප්‍රඥාව තියෙනවා නම් අන්න හරියි. ඒකට පරිලෝකයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕන පැත්ත අන්න ඒකයි. එතකොට අපි මේකට කල් වෙලා ඇතුව සෝදානම් වෙලා තියෙන්න ඕන. මේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙන එකක් ඕන වෙලාවක මේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊට වමනා වැඩපිළිවෙල සකස් කරගෙන තියෙන්න ඕනේ. එතකොට ඉතින් ওই ඉන්ජෙක්ෂන් හොය හොයා ඉන්න දෙයක් නැහැ. කොයි වෙලාවෙ මරණයටපත් වුණත් Tamanට බය වෙන්න කාරණයක් නැහැ කියන එක. අතින් අපිට ඉතින් ඒ තරම් දුරට ඒ කාරණේ ගැන පැහැදිලි කරලා දෙන්න වෙලාවක් උනේ නැහැ. නමුත් ඉතින් අපි උනන්දු කෙරෙව්වා ඉදිරියට බණ දහම් පොතපත කියවන්නේ භාවනා කරන්න නම් කිසි උත්සාහයක් හෝ ඇති කරගන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම හරි කනගාටුදායක දේ කියන්නේ දැන් ඒ අයගේ වයසේ හැටියට ඒගොල්ලන්ට හොඳට වෙලාව තියෙනවා. නැති අය ජීවිතේ මැදි වියත් පහු කරමින් ඉන්න අය වෙලාව තියෙනවා ධර්මයේ පුරුදු පුහුණු කරන්න <clears throat> පහසුකම් තියෙනවා දැන් සමහර කෙනෙකුට තියෙනවා මේ ශ්‍රද්ධාව ධර්මයේ පුරුදු පුහුණු කරගන්න ඕන කියන ශ්‍රද්ධාව තියෙනවා නමුත් ඉතින් ඒ අයට ඉතින් තියෙන පෞල් පසුබිම් අනුව සමහරවිට ඉතින් ගෙවල් දොරවල් වල තියෙන යම් යම් අසීරුතා පහසුතා අනුව ඊට නිසි වාතාවරණයක් පරිසරයක් නැහැ. ඇති අර එහෙම කෙනෙකුට හිතේ හරි කනස්සල්ල තියෙනවා මට මේ තියෙන පසුබිම නිසා මට මේ කටයුතු කරගන්න ඇති කියලා. සමහරුන්ට අයේ පැතිවලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ළමයින්ගේ ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ගෙවල් දොරවල් ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. මේ මෙහෙන් මෙහෙන් හොඳට විවේකී තියෙනවා පහසුව තියෙනවා අතින් නමුත් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අර ඉන්ජෙක්ෂන් එකේ පිට බලාපොරොත්තු වාසය කරන එක. අතින් ඊළඟට මේ මෑතකදීත් මට දැනගන්න ලැබුණා ඒත් ඒ වගේ කාරණයක්. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම් අනතුරක පවතිනවා දැයි කියලා දායිකා මාතාවක් මේ කියන්නේ තමන් ස්වාමි පුත්‍රයා වෙනුවෙන් පින් අනුමෝදන් කරලා ඉඳන් කියෝ ස්වාමි පුත්‍රයාව නිතර සිහිපත් වෙනවා නිතර ඉතින් හීනෙන් දකිනවා ඉතින් එයා මරුණෙත් මරුණේ ටිකක් අසනීප තත්වයෙන් ඉඳලා මැරෙන වෙලාවෙත් ඉතින් මේ ස්වාමි දියණියයි තමන්ගේ දරුවා ගැනයි තමයි කතා කරමින් ඉඳලා තියෙන්නේ කියලා එකපාර මතක් කළා මේ හැබැයි මේක හැරයක් නම් ඇත්තටත් දැක්කයි කිව්වා. <laughs> අංගම ඒ කොහොමද කියලා. අතින් <laughs> කොහොම හරි අය අලුතෙන් නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙමින් ඉඳලා තියෙනවා මේ දැන් මේ ගේ හදන බලාපොරොත්තුව ඇතුව ඉඳලා තමයි මේ ස්වාමි පුත්‍රයා මේ රෝගාතුර වෙලා මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් නිවසේ මේ පදිංචි වෙන්න හරි ආසාවක් තිබිලා තියෙනවා. ඒ අතරතුරේ මරණයටපත් වෙලා තියෙන්නේ. ඒ නව නිවසේ වැඩ කටයුතු කරගන්න හම්බුන්නේ නැහැ. දැන් මේ ස්වාමි දියණිය තමයි කොහොම හරි ස්වාමි පුත්‍රයාගේ අභාවයෙන් පස්සේ ගෙදර ඉතුරු වැඩ ටික කරන්න ඉදිරිපත් උනේ. කොහොම හරි වහලේ ගහන දවසේ මේ මොකද කියන්නේ පහන් අර මල් පැලක් එහෙම හදලා පහන් පත්තු කරලා වහලි ගහනකොට මේ ස්වාමි දියණියට යාගේ පිටිපස්සෙන් සද්දයක් ඇහිලා තියෙනවා. පිටිපස්ස හැල්ලා බලනකොට අර මල් පැල ළඟ මියගේ ස්වාමි පුත්‍රයා හිටගෙන ඉන්නවා මම මෙයාට පේනවා. අතින් වහල දිහා බලාගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක් ඉන්නවා දැක්කයි කියලා ඉතින් අඬන්නත් පටන් ගත්තා හිතේ කනගාටුව නිසා. ඉතින් මම වැඩිමකුත් කියන්න ගියේ නැහැ මම කිව්වා ඉතින් ආ හොඳයි හොඳයි කෝකටත් හොඳයි ඉතින් මේ පෑන් වඩලා පින් අනුමෝදන් කරමුකෝ ඉතින් එතකොට කොහේ හිටියත් කාර්යයක් නැහැ නේ කියලා හිටියා. ඉතින් මේ මොකද කියන්නේ ඉතින් කනගාටු වෙන්න දෙයක් නැහැ ස්වාමි පුත්‍රයා ගෙදර ඉන්නවා. <laughs> ඉතින් උන්නෝකයි වෙලා තියෙන්නේ මේ මොකද කියන්නේ දැන් අර මරණයටපත් වෙන මොහොතෙත් කියන්නේ අසනීප තත්ත්වය වැඩි වෙලා රෝහල් ගත කරන්න එකගෙන යනකොට ඒ රෝහලට ගෙන ගිය වාහනයේදී තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒ වෙලාවේදීත් මේ මේ කතා කරමින් ඉඳලා තියෙන්නේ භාර්යාව ගැන දරුවා ගැන ඔන්නවා තමයි කල්පනා කරමින් ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක ගැන තමයි මේ අහන්නේ මහා නාම ශාක්‍යතුමා එහෙම වෙලාවට බුදුරජාණන් වහන්සේ සිහි නොවනොත් ධර්මයේ සිහි නොවනොත් සංඝ රත්නයේ සිහි නොවනොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ ඒක නිසා අපි පුරුදු පුහුණු කරගෙන තියෙන්න ඕන කල් වෙලා ඇතුව මෙන්න මේ කියන කුසල ධර්ම. එහෙම හදිසි අවස්ථාවක් ආවොත් එහෙම ශනේකින් අනිත් බාහිර දේවල් ඔක්කොම අතහැරලා දාලා කියලා කුසල ධර්මයකට හිත පිහිටුවා ගන්න පුළුවන් ශක්තිය අපි තුල ඇති කරගෙන තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්නම් මේ පෘථග්ජනයින්ගේ ජීවිතවල ওই විදිහේ විශාල අන්තරායක් තියෙනවා මේ පරලෝ වාසීන්. ඕක ඉතින් ගිහි පැවිදි කියලා නැහැ. දෙගොල්ලන්ටම සාධාරණ තත්වයේ දෙයක්. අතින් මේ ඒක නිසා ඒ දෙපිරිස මේ පැත්තෙන් හරි පරිස්සම් වෙන්න ඕන තම තමන් තම තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව පිළිබඳ සීලය පිළිබඳ ත්‍යාගය පිළිබඳ මොකද කියන්නේ ශ්‍රුතේ පිළිබඳ ප්‍රඥාව ගැන අවංක වෙ කියන්නේ මේ නිකන් අනුන් සතුටු කරන්න නෙමෙයි තම තමන් තම තමන්ගේ සිත්වල තියෙන මේ ශ්‍රද්ධාව සීල සුත ත්‍යාග ප්‍රඥා කොච්චර දුරකට මේවා වැඩිලා තියෙනවද ඒවා ගැන තමන්ට කොච්චර දුරකට සෑහීමකටපත් විය හැකිදයි කියලා තමන්ම තමන් ගැන නිතර සොයා බලන්න ඕන. මගේ මේ තියෙන ශ්‍රද්ධාව ප්‍රමාණවත්ද? අදිසිය මැරුණොත් එහෙම සුගතියකට යන්නවත් පුළුවන්. නිවන් දකින්න කෙසේ වෙතත් ඊට ඉසලා සුගතියකටවත් යන්න තරමට ශ්‍රද්ධාව බලවත් තියෙන්න ඕනේ. මගේ මේ තියෙන සීලය සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ඊළඟට මගේ මේ තියෙන බහුශ්‍රත භාවයේ සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ත්‍යාගශීලී බව සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ප්‍රඥාව සුගතියට යන්නවත් ප්‍රමාණවත්ද කියලා නිතර නුවණින් සැලකීමේ යෙදෙන්න ඕන. අන්න ඒ කුසල ධර්ම ගැන ඉතින් Tamanට යම් කිසි තරමකට හරි සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒක ඉතින් වටිනවා. හැබැයි ඉතින් මේ සෑහීම කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසල ධර්මයන් පිළිබඳ මේ ස්වල්ප දුරකින් සෑහීමකටපත් වෙන්න එපා කියන. තේන්න. ස්වල්ප දුරකින් කියන්නේ ඔය ඉතින් ඉඳ හිට පොයකට සීල දවසක් දෙක මේ කියන්නේ අවුරුද්දකට දවස් කීපයක් අට සීල් සමාදන් වෙලා ඉඳලා ඉතින් කොහොම නිකන් මේක මේ ඉතින් මම දවසක් හරි සිල් සමාදන් වෙලා තියෙනවනේ දවස් දෙක තුනක් හරි සිල් සමාදන් වෙලා තියෙනවනේ ওই දවස් දෙකක් හරි ඩිංගක් භාවනා කරලා තියෙනවනේ එහෙම කියලා සෑහීමකටපත් වීම සුදුසු නැහැ ඉතින් මොකද ඒ කාරණේ භාගතුන් වහන්සේ වදාළේ දැන් දේවදත්ත තෙරුන් සම්බන්ධයෙන් ගන්නකොට දේවදත්ත තෙරුණුත් පැවිදි වෙලා මුල් වස් කාලේ ලෞකිකාභිඥා උපදවාගත්තු කෙනෙක් අහසින් යන්න පවා පුළුවන්ව තිබිච්ච කෙනෙක් දැන් බලන්නකෝ අපි අතර ඉන්නවා එහෙම කෙනෙක්ව කියලා නේ. එහෙම කෙනෙක් නෑ. ඊළඟට දේවදත්ත දරුවන්ට පුළුවන්කම තිබුණා අජාතු සත්තු කුමාරයව පහදවා ගන්න නොඑක් විදිහේ පාතිහාරය පවපා අර නයි මල් නයි පද මාලා මල් මාලා දා ගන්න වගේ සර්ප වැල් ළඟ පුරාම පටලවාගෙන ගිහිල්ලා කියලා අජාතු සත්තු කුමාරයා ජොඩොක්කේ පහළ වුණානේ. එහෙම දෙයක් අපට කරන්න බෑ. ඉතින් දේවදත්ත තෙරුන්ට ඒ තාක් චිත්ත දියුණුවක් තිබුණා. නමුත් දේවදත්ත තෙරුන් ඒ චිත්ත දියුණුවෙන් සෑහීමකටපත් වුණා. එතනින් එහා දෙයක් ගැන කල්පනා කළේ නැහැ. ඊට පස්සේ ඒ තරම් ඒක ලෞකික අභිඥා උපදවාගෙන කල්පනා කළා ඊට පස්සේ කාවද මම පහදවා ගන්න කියලා. කොහොමද මේකෙන් ලාභ සත්කාර උපදවා ගන්න? මේ එකද කියන්නේ කොහොමද මමත් මේ අනිත් මහා ශ්‍රාවකීන් වහන්සේලා වගේ ලාභ සත්කාර ලබා ගන්න කියලා. ඊට පස්සේ හිතේ වැඩ කළේ අර තමන්ගේ නිවන් මඟ ඉදිරියට දියුණු කරගන්න එක නෙමේ ලාභ සත්කාර ලබා ගන්න කොහොමද කියන ඊට අවශ්‍ය දේවල් කල්පනා කළේ. දැන් මේකෙන් තමයි භාගතුන් වහන්සේ වදාළේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවා හරියට අර අරටුලියක් අවශ්‍ය කෙනෙක් කැලේ අරටු මහා ගහක් ළඟට ගිහිල්ලා කියලා කොලාතු කඩාගෙන යනවා වගේ වැඩක් කියලා. ඒ වගේ තමයි යම් ස්වල්ප දුරකට කුසල ධර්මයන් දියුණු කරගෙන කියලා ඊට පස්සේ ඒක මුල් කරගෙන ලාභ සත්කාර සොයාගෙන යනවා නම් ඒකත් අන්න වගේ දෙයක්. ඉතින් ඒක නිසා අපි කොයි කවුරුත් මේ ස්වල්ප දියුණුවකින් සෑහීමකටපත් වෙන්නේ නරකයි. ඉතින් මම මේ කරගත්තු ටික මට දැන් ඇති කියලා මරණ මොහොත දක්වා කිසි කෙනෙක් සෑහීමකටපත් වෙන්න එපා. අන්න ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුසල ධර්මයන් පිළිබඳ අතෘප්තිකර බවක් තියෙන්න ඕන කොයිතාක් දුරට නේ ඔව් අරහත්ත්වයටපත් වෙනකම් කුසල ධර්මයන් පිළිබඳ සෑහීමක් නොති විය යුතුයි සෝවාන් වුණත් හිතන්න අරකයි මේ ඇති කියලා කියලා හිතන්න ඕන මේකත් මදි ඇත්ත වශයෙන්ම කියලා සකදාගාමී වුණත් හිතන්න ඕන මේකත් මදි ඇත්ත වශයෙන්ම කියලා රහත් වෙච්ච දවසට නම් හිතන්න දැන් නම් ඇති කියලා <laughs> මොකද එතනින් එහාට වෙන කරන්න දෙයක් නැති නිසා. <laughs> ඒක නිසා මතක තියාගන්න ඒ තාක්කල් සෑහීමකටපත් වෙන්න එපා මේ කරගත්තු ටික ඇති කියලා. යන්න එහෙම කෙනෙකුට තමයි තව තවත් ශ්‍රද්ධාව, සීලය, ධර්මයේ පිළිබඳ ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් කාරණේ තමයි ඒකෙදී දැන් මේ නිවන් මාර්ග සපුරා ගැනීමෙහිදී ඒක ඊටාම අවංකව සීරුවෙන් කළ යුතු දෙයක්. මොකද ඒකට හේතුව දැන් සමහර යෝගීන් අදිමානයටපත් වෙනවා ගිහි පැවිදි දෙකොට්ටාසේ මදිමානයටපත් වෙනවායි කියන්නේ ඉතින් ටිකක් දුර බණ භාවනා කරගෙන යනකොට හිතේ ඇතිවෙන මේ සමාධි මාත්‍රයක් නිසා හෝ එමත් නැත්නම් මේ සාමාන්‍යතර මේ විදර්ශනා ඥාන වැඩි යෑමක් නිසා සමහර කෙනෙක් මුලාවටපත් වෙනවා Taman නොලැබූ ධ්‍යාන මාර්ගඵල ලබා ගත්තයි කියලා. අන්න එහෙම අදිමානයකටපත් වෙන කෙනෙක් ඊට පස්සේ යාර මුලාව නිසා එතනින් එහා තමන්ගේ ගමන් මගනේ වැරදි කරගන්න පරීක්ෂාකාරී වෙන්නේ නැහනේ. එහෙමයි අනතුරකටපත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම සිද්ධියක් ගැනත් මට ආරංචි වුණා මේ දැනට පාළුවකට ඉස්සෙල්ලා ඉතින් ඔය භාවනා පුහුණුව සම්බන්ධයෙන් කීර්තිමත් ආචාර්යවරයෙක් හිටිය භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමින් වහන්සේ එහෙම ප්‍රකාශ කළාද කියනවම දන්නේ නැහැ. ඉතින් සමහරුන්ගේ අදහසක් තිබුණා මේ ඒ ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ අපවත් වුණායින් පස්සේ ආදාහණය කළ භස්මාවශේෂ ලබාගෙන චෛත්‍යයකුත් හදා තියෙනවා. අතින් මම දැක්කේ නැහැ. නමුත් දැක කෙනෙක් ඉන්නම්කෝ ඒ චෛත්‍යයේ යට ගහලා තියෙනවා කියලා මේ අසුවල් රහතන් වහන්සේගේ චෛත්‍යය කියලා. ආ ඔන්න කිව්වනේ. මම නම් දන්නේ ඔන්න කිව්වා. ඇත්තේ Thank you. මේ මෑතකදී මෙහි වැඩම කළ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළා. ඒ ස්වාමින් වහන්සේ තමයි ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේට අන්තිම කාලේ උපස්ථාන කරගෙන ඉඳලා තියෙන්නේ. එතකොට පැවිදි වෙන්න ඉස්සෙල්ලා දැන් මේ විස්තරය කියපු ස්වාමින් වහන්සේ අර අපවත් වෙච්ච ස්වාමින් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මම ඇහුවා ස්වාමීන් වහන්සේ අසනීප වෙලානේ දපවත් වුණේ කියලා. ඔව් ස්වාමීන් වහන්සේ අන්තිම කාලේ ගොඩක් අසනීප වෙලා හිටියා. ලෙඩ ඇඳේ හිටියා. මමයි ඒ කාලේ ගොඩක් ළඟ ඉඳගෙන උපස්ථාන කළේ. ඉතින් ඒ කාලේ වෙනකොට ස්වාමින් වහන්සේගේ හිත ගොඩක් වෙනස් වෙලා තිබුණේ මට ඒ කිව්වා උමතු තත්වයක් වගේ තිබුණයි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේදී තවත් පාසක මහත්මයෙක් හිටියා ගොඩක් සමාධි භාවනා ආදී දියුණු කරගෙන ඒ පාසක මහත්මයාට ඒ තමන්ගේ චිත්ත බලයෙන් යම් යම් අවස්ථාවල් වල ඔය අමනුෂ්‍යයන් ආදීන් පේනවා. මේ උපාසක මහත්මයා අර ස්ථානයට ගියපු වෙලාවේදී අර චෛත්‍යයක් ගහලා තියෙනවා කියවනේ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේ අමනුෂ්‍යෙක් වෙලා ඒ ස්ථානෙම ඉන්න මේ උපාසක මහත්මයා දැකලා තියෙනවා. ඊට පස්සේ මේ එතන ඉන්න පිරිස් වලට කියලා තියෙනවා මේ රහතන් වහන්සේ නමක් කියලා ගහලා කී තිබ්බට මේ මෙයා ඉන්නවා මෙතන මේ අමනුෂ්‍යය කියලා කිව්වා. ඕන කෙනෙක් ගෙනලා බලවන්නේ කිව්වොත් මට නම් තේන හින්දා මම මේ කියන්නේ කිව්වා. ඉතින් ඒ ඔය කතාව මම කිව්වේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට අගෞරවය කරන. ඉතින් සත්‍ය తත්වයේ ඒකනම් ඔන්න බලන්නකෝ ඒකේ තියෙන අනතුර කියන්නේ ඒක සත්‍ය తත්වයේ ඒකනම් ඉතින් මේ පැවිදි වෙලා හිටපු කෙනෙක්. ඉතින් බණ භාවනාත් කරපු කෙනෙක්. අන්න අර ප්‍රශ්නේ උනේ මොකද? Taman දිනු කරගත්ත කුසල ධර්මයන් ඒවා නිසි පමණකට වැඩිලා ඒවා නියම අධිගමනයක් ලැබෙන්න ඉස්සෙල්ලා තමන් ඒක ගැන අධි탁සේරුවකටපත් වීම නිසා මොකද වුනේ ගමන් මග ඇහිලි ගියා. ඔන්න ඕකයි අපි තේරුම් ගත්තේ. අපි ඉගෙන ගන්න ඕන පාඩම ඔන්න ඕකයි. තේරුණාද? ඉතින් ওই තැන් වල ගැන අපි හරිය පරිස්සම් වෙන්න ඕන තැන. තේරුණාද? එතකොට සමාධි මාත්‍රයකින් අපි ඒක අපි ලකුණු දාගන්න යන්න හොඳ නැහැ. සාමාන්‍ය තරමේ විදර්ශනා ඥානයකින් අපි Tamanට ලකුණු දාගන්න යන්න හොඳ නැහැ. يعني ඒකෙන් පේනවා මේ අහසින් යන්න පුළුවන් වුණත් Tamanට ලකුණු දාගන්න යන්න හොඳ නැහැ. බිමට වැටෙන්න පුළුවන් නිසා. කියන්නේ ඒකෙද ඉතින් Taman Taman දියුණු කරගන්නා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගැන අවංකවම බලන්න ඕන මේවා මේ කොච්චර දුරකට දියුණු වෙලා තියෙනවද තමන් අවංකව තමන් සඳහාද මේ ಗುಣධර්ම දිනු කරගන්න කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි අර අපි පොහොය දවසේ ශ්‍රවණය කළේ මේ අනුරුද්ධ සූත්‍රයේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් මුලටම අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡාස කියලා මේ ධර්මයේ අල්පීච්ඡයාටයි. ඒ කියන්නේ තමන්ගේ තියෙන ගුණත් සංගවා ගන්න කැමති කෙනාටයි නැතුව ගුණ ප්‍රකට කරන්න මහත් කැමැත්තක් තියෙන කෙනාට නොවේ කියලා කිව්වනේ. ඉතින් අන්න ඒක විශේෂ ඒක මුලටම භාවිතුන් වහන්සේ සඳහන් කළේ ඔන්න ඔය කාරණේ නිසා. තේරෙනවා. ඒක නිසා ඉතින් තම තමන් බලන්න ඕන තමන් මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තුල කතරම් දුරකට ඉන්නවද කියලා. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් සෑහීමකටපත් වෙන්න එපා. මරණ මංචකයේ දක්වාම තව තවත් ශ්‍රද්ධාව දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න සීලේ සුතේ ත්‍යාගයේ ප්‍රඥාව දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒ තුලින් අපට විශ්වාසය තියන්න පුළුවන් බුද්ධ වචනය පිළිබඳව ලාමක මරණයක් පාපී මරණයක් සිදු වෙන්නේ නැහැ කියන එක. ඉතින් භාගතුන් වහන්සේ වෙත පැමිණි මහා නාම ශාක්‍යතුමා නැවතත් වතාවකදී ওই ප්‍රශ්නේම භාගතුන් වහන්සේට යොමු කරලා තියෙනවා. නැවත වතාවක් මේ ගැනම අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ කියන්නේ භාගතුන් වහන්සේගෙන් බණ අහලා, භික්ෂුන් වහන්සේ නමකගෙන් බණ අහලා අර කලබලකාරී අපිල වස්තු නුවරට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ තුනුරුවන් පිළිබඳ සිහිමුලා වෙලා ගිය වෙලාවක හදිස්සිය මරණයටපත් වුනොත් මොකද්ද මට වෙන්නේ මගේ මරණින් පසු ජීවිතේ කොහොම එකක් වෙයිදයි කියලා නැවත වතාවක ප්‍රශ්න කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ නැවතත් වදාारणවා මහා නාම ශාක්‍යතුමාට මාභායි මහා නාම මාභායි මහා නාම අපාපකන්තේ මරණම් භවිස්සති අපාපිකා කාලකිරියා චතෝහි කෝ මහා නාම ධම්මේහි සමන්නාගතු අරිය ශාවකෝ නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බාරෝ මහා නාම බය වෙන්න එපා මහා නාම බය වෙන්න එපා මහා නාම ඔබගේ මරණේ ලාමක මරණයක් වෙන්නේ නැහැ පාපී මරණයක් වෙන්නේ නැහැ මහා නාම ධර්ම හතරකින් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා නිවනට නැඹුරු වෙච්ච කෙනෙක් නිවනට බර වෙච්ච කෙනෙක් නිවන දිසටයි හැරිලා හිටින්නේ මොනවද ඒ ධර්ම හතර මෙහි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒ වගේම ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒ වගේම අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවා මෙන්න මේ සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වෙනවා නම් ඒ ශ්‍රාවකයා නිවන දෙසටයි නැඹුරු වෙලා තියෙන්නේ නිවන දෙසටයි බර වෙලා සිටින්නේ කියලා. භාගතුන් වහන්සේ උපමාවක් වදාන්න ඒක හරියට මෙන්න මෙහෙමයි. දැන් ගහක් තියනවා ඒ ගහ මේ ගහ නැගෙනහිර දෙසට තමයි බර වෙලා තියෙන්නේ. ගහ නැගෙනහිර පැත්තට නැමිලා තියෙන ගහ. භාගතුන් වහන්සේ අහනවා මේ නැගෙනහිර දෙසට නැඹුරු වෙලා බර වෙලා තියෙන ගහ කවුරු හරි පොරුවක් අරගෙන ඇවිල්ලා ගහ මුලින් කපලා දැම්මොත් එහෙම කොයි පැත්තටද මේ ගහ වැටෙන්නේ? පහට. නැගෙනහිරටයි වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් මේ සෝතාපට්ටියංග හතර ඇති කරගෙන තියෙනවා නම් ඒකාන්තයෙන් මෙයා නිවන දෙසට නැඹුරු වෙලා සිටින කෙනෙක්. නිවන දෙසට බර වෙලා සිටින කෙනෙක්. ඉතින් එයා හදිසියේ මරණයටපත් වුණොත් කොහාටද වැටෙන්නේ? පල්ලෙහාට නෙමෙයි ඉහළටයි සුගතිගාමි වෙනවා. අන්න ඒ වගේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. අතින් දැන් මේ මහා නාම ශාක්‍යතුමාගේ තිබිච්ච ශ්‍රද්ධාව කියන එක කොච්චර බලවත් ශ්‍රද්ධාවක්ද කියන එකත් පැහැදිලි වෙනවා අනතුරුව සඳහන් වෙන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුයේ නිබ්‍රෝධාරාමයේ වැඩිම අවස්ථාවකදී මහා නාම ශාකිතුමත් ගෝධා කියන ශාකිතුමාත් අතර සාකච්ඡාවක් ඇති වුණා. මේ ගෝධා කියන ශාකිතුමා මහා නාම ශාකිතුමා වෙත පැමිණිලා මහා නාම ශාකිතුමා ගෝධා ශාකිතුමා වෙත පැමිණිලා ප්‍රශ්නයක් ඇහුවා. සෝතාපන්න පුද්ගලයා ගැන කියන්නේ සෝතාපන්න පුද්ගලයා සතර අපායේ නොවැටෙන නියත වශයෙන් ඉතිරි මාර්ගඵල පිහිට කොට ඇති කෙනෙක් කියලානේ. ඉතින් මේ සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච පුද්ගලයා ධර්ම කීයකින් යුක්තද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මහා නාම සාකිතුමා ගෝධා සාකිතුමාගෙන් ඇහුවේ. ඒ ගමන ගෝධා සාකිතුමායකට පිළිතුරු දුන්නා තීහි ධම්මේ තීහි පාහං මහා නාම ධම්මේහි සමන්නාගතෝ සෝතාපන්නම් පුද්ගලං ආජානාමි අවිනිපාත ධම්මා නියතං සම්බෝධි පරායනං. දැන් කියවා මහා නාම සාකිතුමනි සතර අපායෙන් වැටෙන නියත වශයෙන් ඉතිරි මාර්ගඵල පිහිට කොට ඇති ආර්ය ශ්‍රාවකයා අං ධර්මතා තුනකිනුයි යුක්ත වෙන්නේ. මොනවාද ඒ ධර්ම තුන? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි ධර්ම රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. මෙන්න මේ කියන ධර්ම තුනෙන් තමයි යුක්ත වෙන්නේ කියලා කිව්වා. ඊළඟට එහෙම කියලා මේ ගෝධා ශාක්‍යතුමා මහා නාම ශාක්‍යතුමාගෙන් අහනවා මේ හොඳයි මහා නාම සතර අපායන වැටෙන නියත වාසයෙන් සම්බෝධිය පිහිට කොට ඇති ඉන්න සෝතාපන්න ශ්‍රාවකයා ධර්ම කීයකින් යුක්ත වෙනවා කියලා ඔබ කියන්නේ කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේදී මහා නාම ශාකිතුමා පිළිතුරු දුන්නා ගෝධ සෝතාපන්න ශ්‍රාවකයා ධර්ම හතරකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. ආරි සංග්‍රහණයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. ඒ වගේම අරිය කාන්ත සීලයෙන් යුක්තයි. මෙන්න මේ ධර්ම හතරෙන් යුක්තයි කියලා. ඉතින් ඒ ගමන මේ ගෝධා ශාක්‍යතුමා ඉඳන් කිව්වා එයා එකපාරම අර මහා නාම ශාක්‍යතුමාගේ පිළිතුර පිළිගන්න සතුටු වුණේ නැහැ. ඉතින් ඒකෙන්ද ගෝධා ශාක්‍යතුමා ඉඳන් කිව්වා ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අපි ඕක ගැන බුදුරජාණන් වහන්සේගෙන් මහමුක බලන්න බුදුරජාණන් වහන්සේනේ දන්නේ ඔක හරියටම සෝතාපන්න පුද්ගලයා අංග තුනකින් යුක්තද නැත්නම් අංග හතරකින් යුක්තද කියන එක ඒ නිසා අපි යන්කෝ භාගතුන් වහන්සේ වෙත ගිහිල්ලා භාගතුන් වහන්සේගෙන්ම ඔක අහගන්කෝ කියලා දැන් මේ දෙන්න ගියා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන මහා නාම ශාක්‍යතුමා ගෝදා ශාක්‍යතුමාට මෙසේ නෑ භාගතුන් වහන්සේට මේ කතා ප්‍රවෘත්තිය ප්‍රකාශ කර හිටියා මේ ස්වාමීනි අපි අතර මෙන්න මෙහෙම සාකච්ඡාවක් වුණා කියලා. ඉතින් ඔය කතන්දරේ කිව්වා මේ ගෝධසාකිතුමා කියනවා සෝතාපන්න පුද්ගලයා ධර්ම තුනකින් යුක්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිරිය අචල ප්‍රසාදයෙන් ධර්ම රත්නය කිරිය අචල ප්‍රසාදයෙන් ආරි සංඝ රත්නය කිරිය අචල ප්‍රසාදයෙන් කියලා. ඉතින් මම මේක හතරක්ක කියලා කිව්වයි අරියකාන්ත සීලයක් තියෙන්න ඕන කියලා කිව්වයි. ඉතින් මේ ගෝධා සාකිතුමා කිව්වා ඉතින් අපි බුදුරජාණන් වහන්සේගෙන්ම මේක අහගම් භාගතුන් වහන්සේනේ මේක දන්නේ හරියටයි කියලා. ඉතින් ඒකයි අපි ආවේ කියලා. එහෙම කියලා භාගතුන් වහන්සේගෙන් පිළිතුර ලැබෙන්න ඉස්සෙල්ලා මේ මහා නාම සාකිතුමා ඉඳන් කියනවා ස්වාමීනි මම භාගතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදී සිටින බව දරා ගන්න. කොහොම පැහැදීමකින්ද? ස්වාමීන් හිතන්න මොකක් හරි මේ ගැටලුවක් මතු වෙනවයි කියලා ධර්ම කාරණයක් මුල් කරගෙන දැන් මෙන්න මේ ප්‍රශ්නේම මුල් කරගෙන ඉතින් යම් විදිහකින් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ අග්‍රශ්‍රාවකීන් වහන්සේලාත් ඇතුළත් කොට ඇති මුළු මහත් මහා සංඝ රත්නයමත් එක පැත්තක් ගන්නවා. කොහොම වික්ෂුන් වහන්සේලා කියා හිටනව නෑ නෑ සෝතාපට්ටි අංග තුනයි බෝධසාකිතුමා කතාව හරි කියලා. ඉතින් කියනවා ඒ වුණත් භාගතුන් වහන්සේ දරා ගන්න මම ඉන්නේ භාගතුන් වහන්සේගේ පැත්තේ කියලා. භාගතුන් වහන්සේ කියන වචනේ තමයි මම ඉන්නේ කියලා. ඊළඟට කියනවා ඉතින් මට ඒ වගේ ප්‍රසාදයක් තියෙනවා. මේ කාරණේ සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් මොන මතභේදයක් ඇති වෙච්චාම මේ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාදී කොට ඇති භික්ෂු සංඝයාත් පමණක් නොවේ. ප්‍රජාපති මහතරින්ගින් වහන්සේ ආදී කොට ඇති භික්ෂුණී සංඝයාත් එක පැත්තක් ගන්න. දැන් ඔක්කොම කියනවා භික්ෂු සංඝයයි භික්ෂුණී සංඝයයි ඔක්කොම කියනවා සෝතාපට්ඨියංග තුනයි කියලා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ මේක හතරක් කියනවා මම ඉන්නේ භාගතුන් වහන්සේ පැත්තේ. ඊළඟට කියනවා ස්වාමීනි එපමණක් නෙවෙයි. භික්ෂු සංඝයයි භික්ෂුණී සංඝයයි උපාසක පිරිසත් ඒකට එක්කාසු වෙලා උපාසක පිරිසත් එක පැත්තක් ගන්න. නමුත් මම ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියන්නේ. උපාසක පිරිස විතරක් නෙවෙයි උපාසිකාවොත් ඒකටම එකතු වෙලා දැන් සිව්වනක් පිරිසම එක පැත්තක්. භාග්‍යතුන් වහන්සේ එක පැත්තක්. සිව්වනක් පිරිසම කියන සෝපත් හෝතාපත්ත්‍යංග තුනේ කියලා. භාග්‍යතුන් වහන්සේ හතරේ කියනවා මම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ කියලා කියනවා. මම ඒ වගේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ප්‍රසාදයකින් මම යුක්ත වෙනවා කියලා දරා ගන්නාසේක්වා කියලා <clears throat> භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. ඒ පමණකින් අතර වුණා ඊට පස්සේ මේ පාසකතුමා ඉඳන් කියනවා භික්ෂු සංඝයායි භික්ෂුණී සංඝයායි උපාසක උපාසිකාවයි විතරක් නෙමෙයි මාරයා බ්‍රහ්මයා සහිත සදේවක ලෝකයා මේක පැත්තක් ගන්නවා. අනිත් පැත්තට ඉන්නේ භාග්‍යතුන් වහන්සේ විතරක් නම් මම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මා තුළ එබඳු ප්‍රසාදයක් තියෙනවා කියලා භාගතුන් වහන්සේ දරාගන්නේ කියලා කිව්වා. ඉතින් එහෙම කිව්වයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ භාගතුන් වහන්සේ ගෝදා සාකිතුමාගෙන් ඇහුවා. ඉතින් දැන් මහා නාම සාකිතුමාට මොකද්ද ඔබට කියන්න තියෙන්නේ කියලා. දැන් එතුමාට ඒ ගමන ප්‍රශ්නේ තේරුණා. ඉතින් තව දුරටත් මේක ගැන කතා කරන්න වැඩක් නැtei කියලා ඉඳන් කිව්වා. ඉතින් දැන් නම් වෙන කියන්න දෙයක් නැහැ. යාට ඉතින් යහපතක්ම කියනවා මිසක් වෙන කීව යුත්තක් නැtei කියලා. ඒක ගැන අටකතාවෙහි සඳහන් කරනවා මේ ආර්ය ශ්‍රාවකයෙකු රත්නත්‍රයෙහිම හා සමාන ප්‍රසාදයකින් ඉන්නවා මිසක් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විතරක් ප්‍රසාදයක් ඇති කරගෙන දැන් සංඝයා තනි පැත්තෙනේ. එහෙම ආර්ය ශ්‍රාවකයෙකු තුල වෙනසක් ඇති වෙනවද කියලා දැන් කලිනුත් සඳහන් කළානේ තුනුරුවන් කෙරෙහි එක හා සමාන ප්‍රසාදයක් තියෙන්නේ කියලා. ඉතින් අට කතාවේ සඳහන් කරනවා මේ එහෙම මේ මොකද කියන්නේ මේක මේ කතාවට කියපු එකක් මිසක් මේ සැබවින් එහෙම එකක් වෙන්නේ නැහැ. මේක මේ කතාවට කිව්වේ මේ මොකද බුදුරජාණන් වහන්සේනේ සර්වඥතා ඥාණයෙන් යුක්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය කෙරෙහි මේ මහා නාම සාකිතුමාට ඊතරම් බලවත් ප්‍රසාදයක් තියෙන නිසා තමයි එහෙම කිව්වේ. මොකද විසු සංඝයාවත් විසුණී සංඝයාවත් මේ සබගිතා ඥාණයෙන් යුක්තයි නෙමෙයිනේ. තේරුණාද? ඒක නිසා මේ විසු සංඝයා හෝ විසුණී සංඝයා හෝ යමක් කියනකොට නොදැන කියන්න පුළුවන්. වරදවා කියන්න පුළුවන්. කාරණේ වරදවා තේරුම් අරන් කියන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රෝන් වහන්සේගේ එහෙම එකක් නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේ යමක් වරදවා කියනවා හෝ නොදැන කියනවා හෝ අවබෝධ නොකොට කියනවා කියලා එකක් නැහැ. යන එකයි මහා නාම සාකිතුමා කිව්වෙත් ඒකෙන් හින්දා මහා නාම සාකිතුමා හැම වෙලෙම ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා. අතින් මේ අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්‍රසාදයක් තියෙනවා කියලා මෙතුමා සඳහන් කළා. ඉතින් ඔන්න ඕක අද කාලේ ඉන්න බොහෝ දෙනෙකුට හරි වටින කතාවක්. මොකද මේ මෑතකදී අපට කියවන්න ලැබුණා මේ පරිවර්තන පොතක් මේ බණ පොතක් සිංහලට පෙරලා තියෙනවා. ඒකේ පරිවර්තක කියනවා දැන් මේ බණ පොතේ තියෙන පිටරට හිටපු වික්ෂුන් වහන්සේ නමක් මේ භාවනා ගැන <clears throat> තමන්ගේ වචනයෙන් මේ කියාපු දේවල්. ඒවා ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් පටිගත කරලා තිබිලා ඒ ඉංග්‍රීසි පොත මේ ලේඛකයා සිංහලට පෙරලා තියෙනවා. ඉතින් මේ ලේඛකයා සඳහන් කරනවා ඉතින් මේ දේශක භික්ෂුන් වහන්සේගේ තියෙන විශේෂය නම් මේ බුදුබණ සාම්ප්‍රදායික විදිහට නොකිය තමන්ගේ දේ හැටියට කීමයි කියන එක තමයි මේකේ විශේෂත්වය කියන්නේ. එතකොට දැන් ඒ ලේඛකයා ඉන්නේ කොයි පැත්තේද? ඈ? කොයි පැත්තේද ඉන්නේ? ඈ අන්න ඒක තමයි. එයා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නෙමෙයි. මොකද මේ සාම්ප්‍රදායික ධර්මයේ කියලා කියන එක අපි හදාපු එකක් නෙමෙයි. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව පුරාණයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා සංගායනාවලට නම් වලා එහෙම අතින් අත ඇවිල්ලා ලේඛනාරූඪ වෙච්ච තේරවාද ධර්මයේ තමයි ඉතින් අපිට මේ තේරවාද ත්‍රිපිටකයේ හිතියේ. ඒක අපි කවුරුවත් හදාපු එකක් නෙමෙයි. ඉතින් කවුරු හරි ඒක සාම්ප්‍රදායික බණේ ඊට වඩා වෙනස් ආකාරයකින් මේක කියනවායි කියලා කිව්වොත් ආන්න ඒක තමයි. ඒක තමයි වර්ධින තැන. ඉතින් අන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ අද කාලේ බණ ලියන කියන බොහෝ දෙනෙක් එතකොට මේ මහා නාම ශාක්‍යතුමා ඉන්න තැන නෙමෙයි ඉන්නේ. ඔන්නෝමයට තමයි ඉතින් මරණින් පස්සේ අර කාලීන බණ අන්න ඒක තමයි. ඊට පස්සේ තමයි අර පල්ලේ කැලේ ප්‍රශ්නේ දැන් ඒක නිසා මතක තියාගන්න ඕන අපි හැම වෙලේම ඉන්න ඕන මේ මහා නාම සාක්‍යතුමත් එක්ක. තේරුණා? මහා නාම සාක්‍යතුමා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නම් අපි සෑම දෙනාම ඉන්නත් ඕන ඒ පැත්තේ. මතක තියාගන්න ඕන. ඉතින් අන්න ඒක නිසා ඒ තරමට අපේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් කිව්වා නම් ඒක භාගතුන් වහන්සේ අනවබෝධයකින් නොදැන කියන එකක් නොවේ. ඒක ඉතින් භාගතුන් වහන්සේ එසේ කිව්වා නම් ඒක ඉතින් එහෙම තමයි කියන ශ්‍රද්ධාවේ පිහිටන්න ඕන. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒක යුක්තිසහගතද ඉතින් එහෙම භාගතුන් වහන්සේ මෙසේ කිව්වා මෙසේ කිව්වයි කියන හැම එකටම එහෙම ශ්‍රද්ධාවෙන් එසේ එසේ කියන එක යුක්තිසහගතද කියලා. තේන්න. ඒකදී අපිට හිතන්න තියෙන්නේ මේකයි. දැන් බලන්නකෝ දැන් සාමාන්‍යයෙන් මේ අපි පාසල් යනකොට මේ අපි එකේ දෙකේ පන්ති ඉන්නකොට අපිට මේ මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ නේ 10 11 12 පන්තිවල උගන්වන දේවල් නේ. ඉතින් අපි එකේ දෙකේ පන්ති ඉඳගෙන 10 11 12 උගන්වන ඒවා ගැන ඒවා ඉතින් එහෙම වෙන්න පුළුවන්ද? මේ එකේ දෙකේ උගන්වන 1 1 2 2 2 4 මේ ටික නේද තියෙන්න ඕන. අර එහෙම විය හැකිද මෙසේ විය හැකිද කියලා කිව්වොත් ඒක තේරුමක් නැති අවිශේෂ කතාවක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සර්වඥාන් වහන්සේ ඉතින් ලෝක ධාතුව පිළිබඳව යමක් අවබෝධ කරලා ඒ අවබෝධයෙන් යුක්තව දේශනා කළා නම් ඒක පුතග්ජන කෙනෙකුට කෙසේද මෙසේදයි කියලාවත් හිතා ගන්න බැරි තරම් දෙයක් වෙනවා. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය තුළ යමක් මෙසේයි කියලා වදාලා නම් ඒකේ පරිද්දෙන් ශ්‍රද්ධාවෙන් පිළිටා ඒ පක්ෂයේ පිහිටා සිටීම. ඉතින් අන්න එහෙම වුණොත් අපිට මේ මහා නාම ශාක්‍යතුමා වගේ යම් දවසක මේ සෝතාපට්ඨියංග ඇති කරගෙන ඊටත් වඩා දියුණු කරගත යුතු කුසල ධර්ම සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නත් පුළුවන් වෙනවා ඇති. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ ජනිත කරගත්තා ගුණ සම්පත්තිය මේ සෑම දිනාටමත් තව තවත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වර්ධනය කරගෙන සෝතාපට්ඨියංග දියුණු කර ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. දහම් ගැට තියෙනවා නම් විමසන්න පුළුවනි. දහයන් අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තිසරණ පංචශීලයේ පිටා භාවනා කිරීමෙන් තුනුරුවන් වන්දනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ හුනේ චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානෙ පෙළෙන බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් හිම පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක්ඛාරි සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යයි ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වේත්වා වාසනාව වේත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. ජනිත කරගත්තා පුණ්‍ය සම්පatti ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය විසින් දනුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පෙත් අත්පත් වීමෙන් ඥාතීන්ද සූපත් භාවයටපත් වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දිනාටම තව තවත් දාන සීල භාවනා උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා සිත් සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මිය හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා